පාසය කියලා කියන්නේ ඇමකට එහෙම නැත්නම් දැලකට ඒ පාසයට අහු වෙනවා කියන එක තමයි අපි දැලට අහු වෙනවා ඇම ගිලිනවා වගේ කියන කතාව. ඒ වගේ මායя දාපු මාර පාසයක් මේ කිසි කතාවේ. ඒ අනෙකුත් සූත්‍රවල වගේ මේ සූත්‍රවල තුන්වෙනි පන්තියක් නැහැ. කෙලින්ම සරුවචන වහන්සේ මායත් එක්ක ඇති වෙන ගනුදෙනුවක් අපත්තක් කියලා දෙවසක් තමයි මේ කියන්නේ. මේ සූත්‍ර නිදානේ සඳහන් කරනකොට තුන්වෙනි පාඨය එකක් නැත්නම් තුන්වෙනි පාර්ශ්වයක් ඉඳපුවා පේද තියෙනවා. මේක විසිපතනාරාමේ බරණස්වර සිද්ධ වෙච්ච දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලා අමතලා බුද්ධ ඥානසේ මතක් කරනවා මම සතියෙන් නුවණින් මෙනෙහි කිරීමේ ඒ වගේම අදාළ වීර්යය ප්‍රධාන වීර්යය ඉදිරිපත් කිරීමෙන් නිරුත්තර ඒ කියන්නේ කිසිම දෙයකට යටත් නොවන යුක්තිය ලබන ලබන ලබන ලැබුවා නැත්නම් මම සාක්ෂාත් කරා නිතර ප්‍රත්‍යක්ෂය කරලාදී තොපිදු නුවණින් මෙනෙහි කරව මම මේ දේ කරා මට මේ ප්‍රතිඵල ලැබුණා සොපිදු නෝනින් මෙනෙහි කරව ප්‍රධාන වීර්ය වැඩි වීමෙන් නිරුත්තර විමුක්තියට පැමිණෙව. නිරුත් විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරව. ඉතින් අර පියවර කීපයක් තියෙන්නේ මන භාවනා කරපු කෙනෙකුට නම් සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන්. අලුතෙන් ආපු කෙනෙකුට ඉතින් ඒ දන්නේ නැති උත්සාහ නොකරපු කෙනෙකුට ටිකක් විස්තර අවශ්‍ය වෙනවා. ඒකදලා <clears throat> මාර්යා දැනගන්නවා සරුවච්චන් වහන්සේ දේශනා මදිවට ඒක පුළුවන් දෝ බැරි දෝ කිය දෙකට දෙතෑවර වෙලා වැඩ කරන භික්ෂුන් වහන්සේලාට මේ වගේ උනන්දුවක් උත්ප්‍රේරණයක් දුන්නොත් ඒගොල්ලොත් මේ විදිහට ඒ වැඩි යුතු භාවනා ධර්ම වැඩුවොත් ඒගොල්ලෝ මායාවේ බන්ධනෙන් මිදෙනවා. ඒක නිසා මේ කරපු කතාව සරුවචනාංශ විසි මේ වික්ෂුන් වහන්සේලා සාක්ෂි කරගෙන එතන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාකින් නම් තමයි කියවෙන්නේ. නමුත් මෙතන භික්ෂුන් කියන නම තමයි පොතේ සඳහන්. එහෙම කරපු කරන එක බාධා කිරීම සඳහා මාරය ඇවිල්ලා බුදුජාණන් වහන්සේට නිකම් පොඩි අඳුරයක් පාගමු. එහෙම නැත්නම් ඒ කරපු වාක්‍ය මේ හැලුවට ලක් කරනවා. ඒ නිසා කියනවා බද්දෝසි මාර පාකේන යේදි යේජිබ්බාචයේ මනුසා කියලා බුදුජානක කියන්නේ මාරයා කියනවා මගේ බැල්ලෙන් බුදුනේ නැහැ. එහෙම නැත්නම් බන්ධනේ බැඳෙන ලද්ද යම් ජීවි මිනිසෙක් පිළිද මාර බන්ධන බද්දෝසි නමේ සමන මොක්කසීති බුල මොන જાති <coughs> අයිතිවාසිකම් කතා කරත් අරක ලැබුවා මේක ලැබුවා කියලා කිව්වත් <coughs> මාර බන්ධනේ මිදලා නැහැ. ඒ නිසා මහාන තොට ගැලවීමක් නැහැ. මේ කතා කරන්නේ මාර්යා විසින් සරුවචන් වහන්සේට. එතකොට කොහොම හිතීද නවක පැවිද්දෙකුට එහෙම නැත්නම් මොකක්වත්ම නැති අපි සාමාන්‍ය කාම ලෝකේ ගත කරන කෙනෙක් කියෝ. ඒගොල්ලන්ගේ සූත්‍ර අදාළ නැහැ. මොකද ඒගොල්ලන්ට ওই මාර්යා අදාළත් නැහැ. ඒගොල්ලන් කියන්නේ ඉඳුරම් පිනවීමනේ. කවදාවත් මාර්ය කිට්ටුවටත් එන්නේ නැහැ. අවශ්‍යතාවයක් නැහැ මොකද ඒගොල්ලෝ සෝච කීකරුව ඒ මාර්යට අවශ්‍ය කරන්නා වූ කටයුතු කරනවා. ඒක අන්තිම අනික් කෙලවරේ තමයි සරුවචන් වහන්සේ ඉන්නේ. පරෝපදේශ රහිතව තමන් වහන්සේ මේක දැනගෙන කිං කුසල ගවේති කිං සත්‍ය ගවේති කියලා කුසලේ නම් කිම සත්‍ය නම් කිම කියන එකට කාය ජීවිත নিরপেক্ষව උත්සාහ කරලා නැත්නම් දුෂ්කර ක්‍රියා කරලා උන්වහන්සේ ප්‍රකාශයටපත් කරනවා මම ගමන කෙලවර කරා කියලා. ඒකෙනයි කාම කාම ලෝකේ කාමයට පයින්ද පයින් දිනකොට දෙකොටස දින්නේ අන්ත දෙකේ. සාමයේ ධන භාවනා කරනවා තාම තමන්ට අවශ්‍ය කරන දේ ඉෂ්ට කරගන්න බැරි වුණා මදක් විශ්වාසයක් තියෙනවා සමහර පැත්තක් විශ්වාස නැහැ ඉන්න කට්ටිය කොන්නට තමයි අපි වැටෙන්නේ. අපි සර්වඥාන්සේගේ තරම් සවාසනා සකලක්ලේසු දුරු කෙරුවයි කියලා ප්‍රකාශයටපත් කරලත් නැහැ. ඒ වගේම සියලු කාමයන්ට බැඳිච්ච කාමයටම මේව නැත්නම් ඕලාරික අත්පත්තිලාභයටම සැප දෙන්න බැඳිලත් නැහැ. ඉතින් එහෙම ඉන්න කෙනාට තියෙන ප්‍රධානම මේකේ සඳහන් වෙලා නැති සඳහන් කළ යුතු මතු කරගත යුතු දේ තමයි සැකේ. නෝනින් මෙනෙහි කරත් එනත්තන් සති සම්පජාඤ්ඤය තිබුණාත් වීර්යය තිබුණාත් ඒක නම් මේක හරියද වැරදිද කියන එක. මම යන්නේ පාරද නැද්ද කියන එක. මේ කර්මස්ථානයේද මගේ නියම කර්මස්ථානයේ කියන එක. මේ ගුරුවරයාද හොඳ ගුරුවරයා කියන එක. මේ මධ්‍යස්ථානයේද හොඳ මධ්‍යස්ථානයේ කියන එක හැම කෙනාම ඒ සැකයක් බුද්ධි සැකයකට තෝරලා ඉතින් ඒක තමයි අපි ඥානය කියලා සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. ඒ ඥානය කියන එක තියෙන කිසිම කෙනෙකුට ශ්‍රද්ධාව පහළ වෙන්න විදියක් නැහැ. ශ්‍රද්ධාව පහළ වෙච්ච අයට ඥානය පහළ වෙන්න බෑ. ඒ තමයි අන්ත දෙක. දැන් මේ සූත්‍රයෙන් ආමන්ත්‍රණය කරන්නේ ඒ දෙක මැද තත්ත්වයක්. සකකටයුත්තෙන් සක කරන්න ඕනේ. ඒ වගේම විශ්වාසයෙන් අන්‍යවිත නොවි අන්දමන්ද නොවි කටයුතු දෙක කටයුතු කරන්නත් ඕන. අනිත් වගේ වෙලාවක සරුවච්චන් වහන්සේ කළා වගේම අපිට පරෝපදේශ රහිතව සැකයක් ආපු වෙලාවක ඒ කටයුත්ත නැතකේ ඉක්ම වීම කරන්න පුළුවන් කියන එක. ඒක තමයි පෞරුෂත්වය කියලා සාමාන්‍ය ලෝකයේ හඳුන්වන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් ආවම ආයුධ උපකරණ හොයනවා, ගුරුවරු හොයනවා, උපදේශකවරු හොයනවා, කල් දානවා. මේක තමයි අද ලෝක අධ්‍යාපනය කියලා කියන්නේ. ඉතින් කියන මේ දේ ආවොත් මෙන්න මේ ටික බලන්න කියලා ආයුධ උපකරණ ටිකක් කියලා දෙනවා. ආවල් මනුස්සගේ සමීකරණේ ගරු කරන්නේ කියලා කියනවා. ආවල් මේ දෙදී ඉන්න එක්ස්පර්ට්ලා ගෙන්නන්නේ කියලා කියනවා. ආදි වශයෙන් අර තමා ළඟ තියෙන මේ ඉතිවන්දම් පත්තු කරන වෙනුවට පෙට්‍රෝල් ලාම්පු හොය හොය අවිජින් ලෝකයක් තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. සියලුම අධ්‍යාපන. ප්‍රත්‍යාවට බරයි සද්ධාවක ආభాෂණය කරනවා. ඒක මම ප්‍රසිද්ධ සභාවල කියලා තියෙනවා. මම මම හොයාගත්ත එක නෙවෙයි පොත් කියලා ගත්ත එක. ඒ නිසා අර මැද බන්තේ ඉන්න අපිට ওই දෙක කලවම් වෙලා තියෙන්නේ. ඒ ඥානය සහ ශ්‍රද්ධාව කියන එක. ශ්‍රද්ධාව ඥානවන්තයාට පේන්නේ මොඩේ කිච්චද. මොඩකමක් විදියට. ශ්‍රද්ධාවන්තයාට පේන්නේ ඥානවන්තයා උගත් පිස්සෙක් කියන. එතන උගත්කම වැඩි වෙලා පිස්සු. ඉතින් ඒක තමයි භාවනා ලෝකේ කියන්නේ. ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඉතින් කමඨාන් සුද්ධ කරනට අපි අපේ තියෙන තකතිරුකම ඉස්මතු කරගන්නවා. නිසකව ගිය ගමන ඉස්මතු කරගන්නවා. ප්‍රත්‍යක්ෂ ඉස්මතු කරගන්නවා. සද්ධාව ඉස්මතු කරගන්නවා. මේ ඔක්කොම දැන්න තියෙන පිස්සිගේ බලාමල්ල වගේ පටලැවිලා. ඒ නිසා ඒකට නිහඬව විසුද්ධව නැගී හිටින්න බෑ. ඉතින් ඒ වගේ දෙකදී මායя අපිව කලකොලොප්පම් කරලා අන්‍යවිහිිත කරලා එහෙම නැත්නම් අක්‍රමිකතාවයට පත් කරලා මේ කරන සෙල්ලම් වලට ඔය අපේ දෙන කිසිම ඥානවන්තකමකින් උත්තර ලැබෙන්නේ නැහැ. මොකද මේ මායයට මුකුත් කරන්න ඕනේ නැහැ. මොකද අපි මාරපාක්ෂිකව නැත්නම් මායයාගේ බලසේනාවට ශික්ෂාවෙන් බැඳිච්ච සේවකයෝ අපි. වැඩේම උදේ ඉඳලා ඇඳ වෙනකම් පයින් දින එක තමයි. ඒක තමයි පාසේ කියන එක. ඉතින් ඒ නිසා මායයට ඉස්සර නටන්න වෙන්නේ නැහැ. නටන්නේ ඒ වගේ තැනක අභීත ප්‍රකාශයක් කරන කෙනෙක් ආවොත් මාරේ ඇවිල්ලා කුඩුම්බි ගාවිම කඩලා දානවා. එයා බලන් ඉන්නේ කවුද මේකේ ඔලු උස්සන්නේ කියලා. ඒ කොබල නරාවලේ කක්කවලේ බැහැගෙන එකිනෙකා පරෙමි ලොකු ලොකු කක්ක කෑලි හොයන දඟල් පණු ලෝකයක් මේක. කවුරුට ගොඩ වෙන්න හදුවා නම් මාරේ ආයෙත් අල්ලු කරන වතුතේ. දැන් බුදුරජාණන් ගොඩ වෙනා විතරක් නෙවෙයි ඒක ප්‍රකාශන දෙකක් තියෙනවා. නිරුත්තර යුක්තියට පැමිණෙව චේතන විමුක්තියට ප්‍රත්‍යක්ෂ කරනවා. විමුක්තයෙන් විමුක්ත මිති ඥානං හෝති කියලා තමයි ඒක තියෙන්නේ මේ ත්‍රිපිටකේ. විමුක්ත වෙන්නේ ඊට පස්සේ විමුක්ත මිති ඥාන මෙන්න මේකට විමුක්තිය කියලා ඥානේ පහර කරගත්තා. ඒ ඇත්තටම අනායාසයෙන්ම පහළ වෙන ඥාන. මත අවස්ථා දෙකක් තියෙනවා. අන්නේ අවස්ථා දෙක තේරුම් ගන්නද ප්‍රත්‍යක්ෂ ඥානෙ ඇර වෙන මොනම දෙයක් ඉවත් කරන්න බෑ. ඉතින් භාවනා ලෝකේ හැම කෙනාටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ මම සෝවාන්ද නැත්නම් මගේ ගුරුවරයා සෝවාන්ද නැත්නම් මේ මාර්ගයෙන් ওই කියන තැනට යන්න පුළුවන්ද මොකෙන්ද මේක ප්‍රත්‍යක්ෂණය කරන්නේ කියලා. ප්‍රත්‍යක්ෂ කරන්නේ කියලා මොනම උපකරණයක්වත් නැහැ ලෝකේ. කිසිම තැනක එහෙම මනින්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතු කරුණු රාශියක් තියෙනවා. එසේ නමුත් මේ මැනීම කියන්නේම කෙලෙසයක්. මනින කිසිම කෙනෙකුට නිවනක් නැහැ. ඒ කියන්නේ නිවනේ මුල් මුල් තත්ත්ව ලබන සෝවාන් වෙන්න මැනීම් පිළිවෙලට ප්‍රශ්නයක් නැහැ. අනාගාමී වෙනකන් තියෙන උද්දම් භාග්‍ය සංයෝජන වලත් මානෙය කියන අකුසලය සංයෝජනේ නැහැ. උද්දම් භාග්‍ය සංයෝජන තමයි තියෙන රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා. ආන ඔය ටිකේදී තියෙනවා මේ මාන්නේ. ඉතින් මේ මාන්නේ තියෙන නිසා අපි හැම වෙලාවෙම වැඩිම මයින්. කොම්පියුටර් සයන්ස් කියන්නේ 100%ක්ම මාන්නේ. මනුස්ස ශාස්ත්‍රයක් විතරයි කියන්නේ. ඒ නිසා ඒකේ දියුණුව කියන්නේම මානවයට විරුද්ධ යෑමක් මෝඩේ කකට අහුනොත්. අර කොම්පියුටර් ගන්න පුළුවන් ඕන කෙනෙකුට සල්ලි දීලා. ගත්තට පස්සේ බඳුනට දැලිපිය වුණා වගේ අර තාක්ෂණේ හරි. නමුත් අහුවෙලා තියෙන මෝඩ බඳුරෙකුට නිසා කු කපා ගන්න. ඒක නිසා ඒ විමුක්තිය ලැබීමත් විමුක්තිය පිළිබඳ ප්‍රත්‍යක්ෂ කිරීමත් ප්‍රත්‍යක්ෂ නම් ප්‍රත්‍යක්ෂණය කිරීමත් බරපතල තීව්‍ර දෙකක් ඒක හරියට ඔය පහුගිය දවස්වල යාපනයේ තිබුණ යුද්ධය වගේ ඉස්ලාම ගිහිල්ලා අපි සිදුපිටිය ගහලා අතුර එලවලා සිදුපිටිය ජයග්‍රහණය කරනවා. ඒ කියන්නේ යුද්ධ පෙරමුණ ඉදිරියට ගෙනියනවා. ඊට පස්සේ යුද්ධ නතර කරලා සෝදිසිනේමක් කරනවා. සෝදිසිනේම කරලා මේකට බෝම්බ බලලා තියනවාද ආයුධ තියනවාද කියන කරලා මිසක්කා ඊගාපියෝර යන්නේ නැහැ. මොකද ආගෙන ගහගෙන ගහගෙන ඉදිරියට යන කට්ටිය ඒ ගහන ක්‍රමයේ ඉස්සල්ලාම හොයාගත්තේ ලංකාවේ තමයි. ඉදිරියට යන්න ඇරලා පිටිපස්සෙන් ගිලලා පිටිපස්සෙම ගහන ඉස්සරහම ගහන. පොඩි පිටසයි යහන්නේ. ආක තුක්කු තියාගෙන ඉන්න ලන්දේසි කාර්යයට එහෙම නැත්නම් පුර්තුගීසි කාර්යයට කොම්බෙන් යන්න දෙනවා. ලොක්ක දෙපැත්තට කියන්න බෑනේ. ඒ නිසා උස්සලාම දිනාවේ දිනානේ යන්න ආනවා. වටකල පිටිපස්සින්. ඉතින් ඒ නිසා දැන් කාලේ යුද මෙහෙම වල පිටි ඇල්ලීම නැත්නම් යුද පෙරමුණ ඉදිරියට ගෙන යාම ඒක තමයි රාජ්‍යදා කියන ලොකු ජයග්‍රහණය. ඒක දිගට යන්නේ දක්ෂ නිල අන්තිම නිලධාරියා. ඒ තමන් අල්ලගත්ත ඉඩමේ බලය තහවුරු කරන්න කියනවා. සෝදිසි මෙහෙමක් කරන්න කියනවා. ඒ ඒ සෝදිසි වේවම කිරීම භාවනා ලෝකයේ තියෙන ධානයක් ලබනද ඊට පස්සේ ඒ ධානය වශී කරගන්න. ඒ කරපු එකම ධානයට යන්න ආපහු වෙන්න ආපහු යන්න ආපහු වෙන්න කරලා මෙන්න මෙච්චර වෙලාවක් ඉන්න පුළුවන් විදිහට ධානය කී කරු කරගන්න. ඒ කියන වෙලාවට යන්න පුළුවන් වෙන විදිහට ධානය කී කරු කරගන්න. කොච්චර රසවත්වත් කියන වෙලාවට ආපහු එන්න පුළුවන් විදිහට ධානය කී කරු කරගන්න. ඊට පස්සේ ධානයෙන් එළියට ඇවිල්ලා මේ ධාන හිතයි මේ කලබල හිතයි දෙක හොදලා බලන්න. මේ දෙක අතර තියෙන වෙනස. ඊට පස්සේ වෙනස එක එකක් කඩ කඩ බලන්න. සාමාන්‍ය කලබල හිතේ නිවර්ණ තියෙනවා. ධාන හිතේ දැන් බලන්න ධාන නැති හිතකින්. ඒකෙදි විතක්ක ਵਿਚාර පීති සුඛ එකකට තියෙනවා. මේ කෙනෙකුට මේක නැති වෙනවා ආදිව ටික පස් දෙනා මේ පස් දෙනා ප්‍රතිස්ථාපනය කරනවා. ඉතින් මම කීප දෙනෙක්ගේ ගුරුවරු අතර මේ ධ්‍යාන භාවනා පිළිබඳව පොත්පත් කියවලා තියෙනවා හදාarලා තියෙනවා. ඉතින් මම පටන් ගන්න කාලේ නම් ඒ ධ්‍යාන කතාවක් මගේ ජීවිතේට සම්බන්ධ වෙන්නේ නැහැ දැනගෙන හිටියෙත් නැහැ. නමුත් භාවනා කරගෙන යනකොට පැවිදුණාට පස්සේ ආරම්භයකට ආවට පස්සේ විශාල පිටසක් අතුරු කරනකොට අපිට සිද්ධ වෙන අවස්ථාවල් ඒ පැත්තට සමතේ පැත්තට හොයන්න. ඒක හොයනකොට මේ ලෝකෙම එක ගුරුවරයෙක් මම දැක්කේ මේතර මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන්සේ සමථ විපස්සනා භාවනා මාර්ගය කියලා එකම පොතට කතුරු වෙලා තියෙනවා සමථයත් උගන්වන විපස්සනාත් උගන්වන. ඒ නැත්නම් සමථය උගන්වන මිනිස්සු විපස්සනාට හතුරු. විපස්සනා ඉගෙන ගන්න මිනිස්සු සමථයට හතුරු. මං හිතන්නේ දෙවෙනි පන්ති. ඊපස්සේ ඥානාරාම ස්වාමීන්සේ මොනවාක්වත් කිව්වේ නැහැ. කරන කෙනෙක් ඊට පස්සේ කිව්වා දැන් ඉතින් මෙන්න මේක කරමු නේද කියලා කිව්වේ මේ යම් ප්‍රමාණයකට හදාරලා ඉවර වෙනවා. පුරුම ඉන්න කාලේ මම අවුරුදු තුනකුත් මාස 9ක් හිටියා. අන්තිම මාස 9 විතර වෙනකොට මේ ලංකාවෙන් ගියා විශාල පේසමගයක් කොමිට්මන්ට් එවන්න කියලා. මේ සයිඩෝ ඒගොල්ලෝ පුද්ගලිකවට උත්තර දුන්නා මේ ਬਾගෙට දැම්පිච්ච ජලයේ ගිනිලා කාලම් බලත් බඩේ එකක් කොහොම හදා ගන්නවා. ඔන්නක හොඳට තැම්බෙන්න අරපන්. ඒ නිසා මට බැනලා නැත්තම් මාවත් සම්පූර්ණයට අරගෙන ඒ සමත භාවනාව පටන් ගත්තා. අරගෙන කියනවා ඒක පුදුමාකාර දෙයක් මහසි ක්‍රමේ පුළුවන් තරම් ඒක දැනගෙන නොකර අනුමත නොකර පැත්තකටලා ඉන්නවා. හැබැයි මහසි ක්‍රමේ කෙරුවයි කියලා කියන්නේ අනිවාර්යයෙන් මේ කොටස කරන්න ඕනේ ඒක නිකන් හරියට ගැල්වනයිස් කරනවා වගේ වැඩක් තමයි යකඩ භාණ්ඩයක් කරගන්න. ගැල්වනයිසින් කරන්න ඕනේ. ඉතින් මම දැක්කා ඒ ස්වාමීන් වහන්සේ ඥානාරාම ස්වාමීන් වහන්සේ අතර තියෙන සුවිශේෂී සම්බන්ධතාවය තමයි ඒ යම් ධ්‍යාන මට්ටමක් හෝ සමත මට්ටමක් ගත්තොත් ඒක ප්‍රකාශ කරන්න එපා වශී කරගන්න. නැවත නැවත කරන්න. ඒකම ප්‍රත්‍යක්ෂ කරන්න. ඒ ප්‍රත්‍යක්ෂ කරන්න ගියාම ඊට වඩා සම්මතය ගැන කතා කරන පාවොක්සයිඩෝ කියනවා ධානයට යන්න පොඩියෝම අයිස්ක්‍රීම් කන්න කැමති වගේ හරි ආසාවක් තියෙනවා. නමුත් ඒක නැවත නැවත ප්‍රත්‍යක්ෂ කරන්න ගියා නැත්නම් වශී කරන්න ගියාම ඒකට කැමති නැහැ. ඉතින් ඒ නිසා කට්ටිය කැමති 1 2 3 4 5 කියලා ධාන වඩාන යන්න මිසක් ආ මේ පළවෙනි ධානයේ කියන්නේ මේ වශීතා පුහුණුව කරන්න කැමති නැහැ. ඉතින් ගුරුවරු ඒ ගෝලයන්ට යට වෙලා ආවඳ හොඳ ඉච්චර වශී කරන්න ඕන දෙවෙනි එකට යන්නකො දෙකේ ඉච්චර කරන්න ඕන තුනට යන්නකො කියලා පුරුදු කරනවා. සාමාන්‍ය කාර් එකක් ස්ටාර්ට් කරාට පස්සේ ස්ටාර්ට් එකේ ටිකක් වෙලා තියෙන්න ඕනේ ෆස්ට් එකට අමුණන්න. ඉන්ජින් එක රත් වෙලා ඔක්කොම ටික හරියන්නේ නැහැ. ඊට පස්සේ තමයි ක්ලච් කරලා යන්තම් අමුණ ගන්න හැටි යකඩ දැරහැව යන්තම් තල්ලු කරගන්නේ. ඒකේ තමයි ගොඩක්ම තෙල් පාවිච්චි වෙන්නේ. අද මේ යකඩ ඔටෝමේෂන් කරනවා. ඔටෝ මොබයිල් කරනවා. ඒකේ අනකොට යම් ප්‍රමාණයකට වේගය ආව මිසක්කා සෙකන්ඩ් එකට දාන්න එපා. ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දාන්න ඉංජිනේරුවට කවදාකවත් බෑ. ඉංජිනේරුව හේරොත් නැට්ටෝ. ඩ්‍රයිවර්ල ගන්නවා. ඉංජිනේරුව ගැහුවොත් ඒක හබන්න ඔක්කොම ඉංජිනේරුව. උඹ උඹ පොතේ ඇවිත් කරන්නේ. ඉතින් ඒ නිසා පළවෙනි මේ ධානයේ වගේ පළවෙනි ගියර එකේ සෑහෙන දුරට වාහනේ දුවන්න ඕනේ. දුර ගානට එන්න ඕනේ ඒකට බලපානවානේ ආනත තලයේ බලපානවා වාහනේ තියෙන ලෝඩ් එක බලපානවා <clears throat> ස්පීඩ් එක ඒ වගේම RPM එක බලපානවා. ඉතින් ඩ්‍රයිවර් මේ ටික ඔක්කොම දැනගෙන ඌ සෙකන්ඩ් එකට දානකොට එච්චර ලොකු අවුලක් නැහැ. හැබැයි අර ඇතැම් එකට පිච්චෙන තෙල් ගන්න අඩු වෙනවා. ඒ සෙකන්ඩ් එකේ යම් ප්‍රමාණයක් දීලා තමයි අපි තර්ඩ් එකට දාන්නේ ඊට පස්සේ ෆෝත් එක මරවාගෙන টොප් එකක් තියෙනවා. ඒ වගේ තමයි 1 2 3 4 ධ්‍යාන ඒ මට්ටම් වලට යන්න ඕන. මේ ක්‍රමයේ තමයි මහසිදාද ස්වාමීන් වහන්සේ මේ ධ්‍යාන ක්‍රමය උපමාවට අරගෙන තමයි විපස්සනා ඥාන විස්තර කරන්නේ. නියෝචන කියලා තමයි ඒකට කියන්නේ සමතෙන් ක්‍රමයේ උගෙන ගන්න. සමතෙන් අපි පොත ඉගෙන ගන්න. ඒකල විපස්සනා කරනකොටත් තමයි යම් වෙලාවක තමන්ට භාවනා කරගෙන යනකොට ඉනේන අරමුණ මෙනෙහි කරගන්න පුළුවන් මේ තමයි අරමුණේ නාම කොටස මේ තමයි රූප කොටස කියලා තේරුම් ගන්න පුළුවන් තත්යකට ආවනම් හරි හරි නාම රූප පරිච්ඡේඥානේ හරි කියලා පණින්න යනවා වෙනුවට ආයෙ හිත පිට යන්න හරි යනවා ඒක ආයෙ කවුරු කරන්නේ දෙයක් නැහැ ඊට පස්සේ ආයෙත් හිත අරගෙන ආයෙත් බලන්න අර වගේම මේක විෂද කරගන්න පුළුවන් තේන අරමුණේ වෙන සංසිද්ධියේ මේක නාම කොටස මේක රූප කොටස. නැත්තම් මේකයි මම මෙනෙහි කරන්නේ වෙන්නේ ආස්වාද. ආස්වාද කරන ආස්වාද කියලා මෙනෙහි. ප්‍රසාද කරන ප්‍රසාද කියලා මෙනෙහි කරනවා. වම තියෙනකොට වම කියලා මෙනෙහි කරනවා. දකුණු දෙන දකුණු මෙනෙහි කරනවා. මේකට මෙනෙහි කිරීම නාමය කියලා ගත්තොත් ඒකට අදාළ රූප කොටාසේ රූපේ වශයෙන් විවිධ අරමුණු දිගේ හොයලා හොයලා හොයලා හොයලා ওই අරමුණ ආවත් උදාහරණයක් වශයෙන් ගියත් පිට පිට ගියත් නාම රූප දෙක වගේ ආන මේ විදිහට මේක වශී කරගන්න නැතුව යුද්ධෙ පිටි අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන යනවා වගේ ගියොත් අපි අපි ගන්න වැරදි දිගමන්ට එනවා. දැන් මාර්යා හිතන්නේ බුදුහාමුදුරුවෝ එතන ඉන්නේ කියලා. ඒකයි ඇවිල්ලා මේ උලීලි පාන. මාර්යා උඹ ගැලවිලා නැහැ. මාර පාසේ තාම බැඳිලා ඉන්නේ. දිව්‍යන්ටත් ඒක බන්ධනේ එකමයි මනුස්සයන්ටත් එකමයි. උඹ බැඳිලා නෑ උඹ තාම ඉන්නේ මාර පාස්සේ කියලා. ඒ කියන්නේ ඒ ඒ පුද්ගලයා ක්ලේම් කරනවා. ඒ පුද්ගලයා අයිතිවාසිකම් කියනවට නාම රූප පේනවායි කියලා. හැබැයි 5ක 10ක වෙන්න ඇති අනිත් හැම වෙලාවෙම යාට පේන්නේ මිනිස්සු වශයෙන්. ආත්ම වශයෙන් සංසිද්ධි වශයෙන්. ඒ වෙලාවට මාරයට අහුවෙලා තියෙන්නේ. ආත්මයක් නෑ සංසිද්ධියක් නෑ තියෙන්නේ නාම රූප කියන එක 100ට 100ක් යනකම් වශී කෙරුවේ නැත්තම් මාරය දන්නම් බොරුවට අඬ ඇරපාන මේ කාලේ ජනාධිපති අපේක්ෂකවරු ආවි කියලා. කියා පාරම්පරයි. රට්ටු දන්නවා ඔය කියාපෑම රටට ආදරේට දේශපාලන විද්‍යාව දැනගෙනද කරන්නේ නැත්නම් පරණ පචම අලුතෙන් තෙප්පරාදු කරලා දාන එකද කරන්නේ කොත්තු රොටි ගහන එකද කරන්නේ කියලා. නිශ්චිතින මිනිස්සුන් අතේ තේස පැහැදිලිවම කියන්න පුළුවන් මොන තරම් පතරම් මොළ වලින් හදපු ප්‍රතිපත්ති එළියට ගෙන දැම්මත් මනුෂ්‍ය විනිශ්චය කරන්න ඉව බල්ලා නෙවෙයි. ගොඩාක් තව සාධක හොයාගන්න. ඒ නිසා කාටවත් කියන්න බෑ ඒව නොකරත් බෑ. කෙරුවයින් ඡන්ද වැඩි වෙයිද අඩු වෙයිද කියලා. ඒ වගේ තමයි අද භාවනා ලෝකේ ගත්තත් කර්මස්ථානාචාරව ගත්තත් ගොඩ දෙනෙක් කැමති මං අතෙන් ගියා අතෙන් ගියා අතෙන් ගියා කියලා කියපාන. ඇත්තටම යන්නත් ඇති. නමුත් ප්‍රතිශතයේ වශයෙන් 100ට කීයද ගිහිල්ලා තියෙන කියනකොට ඉතුරු ප්‍රදේශේ තාම මාර්යාගේ පාෂිතී. ඉතින් මාර්යා ඇවිල්ලා කියන්නේත් නැහැ. ඔය කිව්වොත් කමඨාන සුද්ධ වෙනවනේ. ඒක ඔව් ඔව් ඔව් ඔබ නිවන් දැකලා තමයි කියන්නේ කියලා. ඉතින් ඒකට බුදුජානනා සමාජයට අධිමානය කියලා කියනවා. අනවශ්‍ය විදිහට තමන් පිටබලව අතිරේක වශයෙන් අධිමානයෙන් කටයුතු කරන ඒකට අනුකම්පාවක් තියෙනවා. මෙතන බුදුරජාණන් වහන්සේ තමයි කියනවා මිදෙලා නැහැ. මා කෙරෙන් නොමිදෙන්නේය. මේ ලෝකේ ඉන්න තාක්කල් මොනම හේතුවක් නිසාවත් මිදෙන්නේ නැහැ. එක පැත්තකින් බලනකොට මායාවේ ප්‍රකාශයකත් ඇත්තක් තියෙනවා. මොකද බුදුජාණන් වහන්සේ පවම මේ පංචස්කන්ධේ පවත්තන තාක්කල් තාම කලායතන සම්බන්ධ දුක පවත්තනවා. මානව ගති පෙනෙනවා. මම මේ දේව බ්‍රහ්මෙක් නෙවෙයි මම බුලන්දරුවෙක් නෙවෙයි මිනිස්සෙක් බුදුනාට පස්සෙත් ලෙඩ රෝග 12ක් ඇවිල්ලා තියෙනවා. ලෙඩවරුත් හම්බෙලා තියෙනවා. ඒ කටයුතු වෙනකොට ඕන කෙනෙකුට කියතයි මේ බුදු ගුණ ගායනා කරනට අනුන්ගේ ලෙඩසුව වෙනවා නම් බුදු අහනුරට ලෙඩ එන්න බෑ. මේ බුදු ගුණ ගායනා කරලානේ අපි මේ ලෙඩ හනිප කරන්නේ. සමහර වෙලෙදි තියෙනවා සනීපෙනවා. ඒක ඇත්ත. නමුත් ඒ එකකින්වත් ඔය කියන නිෂ්ඨාව ලබන්නේ නැහැ. ඒක මායයක් දාන්නවා. දැන් මෙතන මායя ඇවිල්ලා අඬහැර පාන්නේ. දැන් මෙතෙන්ට ඇවිල්ලා මායя පෙනේ කුඹන්නේ. මේ සම්මා සම්බුදුරජාන් වහන්සේ. අනික් කෙනෙකුට මෙහෙම අඳහර පෑවනම් අනික් කෙනෙකුට කවදාකවත් ඒක ඇත්ත නැත්ත ඉස්තාවර කරලා කියන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ විශ්වාසය නිසා තමයි ඒක සංඝයාට මතක් කරලා දෙන්නේ. මා පවිතු මාර මයි ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම අඳහරයක් පෑවා. යම් විදිහක සැකතිබුණා වැටෙනවා. අර නිසක විශ්වාසය නිසා මට එහෙම දෙයක් උනේ නෑ. ඒක නිසා ඔයගොල්ලත් මේ අරමුණ දුරට නුවණින් මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරනකොට කාම ආශාවල් සහ ඉදුරම් පිනීම නැති නිසා හරි කම්මැලිකමක් දැනෙන්න ඉඩ තියෙනවා. ඊරසකමක් දැනෙන්න ඉඩ තියෙනවා. ඒකාකාරීකමක් දැනෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ වීරියේ පසුබෑමක් බව දැනගෙන නොපතු බට වීරියකින් අප්‍රත්‍යත වීරියකින් දිගට කරා. ආණ්‍යව කරනකොට ඔයගොල්ලන්ට අනුත්තර විමුක්තිය කියන එක නැත්නම් උදේට අරුණ නගිනා වගේ පෙනේ. තාම ඉර නැගලා නැහැ. ඉතින් ඒක නිසා ඔබ දිගට කරගෙන යනකොට ඉරක් පෙනේ. ඒක වෙනකම්ම දිගට කරන්න ඉන්න. හැබැයි දිගටම මාරය ඇවිල්ලි වෙලා අපිට ඔලොක්කුවට එක එක දේවල් කරනවා. ඒ දේවල් ක්ලේශ මාර, දේවපුත්ත මාර, එහෙම නැත්නම් මච්චු මාර ආදි වශයෙන් මාරයට විශ්මුණු පහක් තියෙනවා. ඒ සේරම සමාහට මනසේ හටගන්නේ ශ්‍රද්ධාව වෙනුවට ප්‍රඥා ස්වරූපයෙන් මතුවෙන අශ්‍රද්ධාව වෙනවා. වීර්ය වෙනුවට කුසීතකම මාර්ගයෙන් ආත්ම ස්නේහය වැඩ කරනවා. සතිය වෙනුවට මම එළව සිටිනවා කියන එක වෙනුවට එළඹ සිටිනවා කියලා හිතාගෙන ඉන්නවා. එයාට හොයන්න බෑ ඇත්තටම මේ ඇත්තටම සතියින්ද නැද්ද කියලා ඒක අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් වෙලා කියනවා මේ සාරිපුත්තු සංසම් පෙළලා තියෙනවා. ඒ වගේම සමාජීය වෙනුවට කුසීතකම එනවා නිදිමත එනවා. දැන් හිතනවා මේක තමයි සමාජීය කියන්නේ. ඉතින් එතකොට අඳහර පානවා කෑවෝ කෑවෝ සංගාය. එතකොට ප්‍රඥාව කියලා ද්වේෂය දෙස්වලාගෙන ඉන්නේ. අනුගේ දොස් දකින්න. තමන්ගේ දොස් දකින්නවා. ආන් මේ වගේ දේවල් ආන් මේ වගේ දේවල් අපිට බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙන්නේ නුව ඇතුළතින් හටගන්න චෛතසික. හැබැයි මායාවේ ස්වરૂපයෙන් ආත්ම ස්වરૂපයෙන් තමයි මතුවෙලා ඉන්නේ. එතෙන්න මායාවිල කියලා දුන්නට හරියන්නේ නැහැ. බුදුජානනාංශයවිල කියලා දීලා හරියන්නේ නැහැ. තමන්ම මේ වෙලාවේදී ඒක දැනගන්න. ඒ දැනගැනීමේදී භාවනා ජීවිතයේදී මට පේන විදිහට ඉතින් ඉස්සලා අපි දැනගන්නේ භාවනාවට අදාළ ඉන්ද්‍රිය ධර්ම ටික සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ඒක කරගෙන කරගෙන යනකොට මට සද්ධාව තියෙනවා කියන්නේ ඉස්සර වෙලා එයා සද්ධාවේ පූර්ණ කතන්දරය දැනගන්න ඕනේ. එතකොට තියෙනවා මම මේ අන්තම් tip of the iceberg. මේ අන්තම් මතුවෙච්ච අයිස් කෑල්ල විතරයි මම දැකලා තියෙන්නේ. යට විශාල ප්‍රදේශයක් තමයි වැඩ ඉතිරි තියෙනවා. වීර්ය කියන එකත් අපිට මතුවෙන වෙලාවක් එනවා. නමුත් තුඟ වෙලාවකට ඒක නෑ. තුඟ වෙලාවකට තියෙන්නේ පොඩ්ඩක් ගිහිල්ලා බුදියන් ඉස්සලාව නම් හරි. ඒකක් බිලාව නම් හරි. අතපය පොඩ්ඩක් දිගෑරියා නම් හරි. ඇන්දරේ භාවනා කරා නම් හරි. ඕන ඔය විදිහට අපි ඇතුලේ අර පරිවිතර්ක වෙනවා. ඒ වගේම සතිය තියෙනවයි කියලා හිතාගන්න එක සතිය කියලා හිතනවා. ඒ විතා ගැනීමක් එහෙම නැත්නම් එහෙම චින්තනයක් සතියට අදාළ නැහැ. එම කල්පනාව සේරම වහ. සතිය කියන එක සති නිර්මල සතිය ඒක ඒක විශ්ව ඔප්පු කරලා පෙන්නන මිසක් තර්කණය කරලා හේතු කාරණා දක්වලා ඒක කරන්න කියොත් ඒක සතිය වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ විදිහට ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පෙන්නන මේ යහගුණ ධර්ම ටික වඩාගෙන යනකොට අර අදි탁ෂීරෝට යන්නේ නැතුව දිගට කරගෙන ගියොත් එයාට පේනවා මේ මතුවෙච්ච ටික ගැන මම කතා කරාට මට දැන් සුදුසුකමක් තියෙනවා හැකියාවක් තියෙනවා පොසිබිලිටි එකක් තියෙනවා ඉතුරු ටිකත් මතු කරගනිමි වංචක ස්වරූපෙන් තියෙන අනිකුත් කෙලස් ටිකත් කපාන ඉදිරියට යන්න අපි ඒකටයි භාවනා මධ්‍යස්ථාන කියන එක හදන්නේ ඒකටයි මේ නේවාසික භාවනා වැඩමුළු වලට යන්නේ ඒකම ගත කරන්නේ අර කාම ලෝකෙන් අයින් වෙලා ඒ රූප ලෝකෙම නැත්තම් මේ නීවරණයන්ගෙන් තොර වෙච්ච පුළුවන් තරම් ලෝකෙකම ගත කරන ගමන් ඒ ඇතුලේ මතුවෙන පරිවිතර්ක නැහැ. එම්පත්තම් විදර්ශනා උපක්ලේශ දිහා ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගැනීම බටහිර මානසික විද්‍යාවට හෝ බටහිර වෛද්‍ය විද්‍යාවට හෝ බටහිර අධ්‍යාපනයට කවදාකවත් වෙලා නැහැ. මොකද දෙවියන් වහන්සේ නමක් ඉන්නවා බාහිරේ කියන මුල්හාවක මුලාවක තමයි ලංකාව සම්පූර්ණ ගත වෙලා ගත කළේ. නීතිය තියෙනෙත් එතන වෛද්‍ය ශාස්ත්‍රය තියෙනෙත් එතන අධ්‍යාපනය තියෙනෙත් එතන බැංකු ක්‍රමය තියෙනෙත් එතන ඔය තියෙන ඩෙට්‍රිමෙන්ටල් ලේ ට්‍රෙන්ඩ්ස් ඔක්කොම යන්නේ ඔතන උඹට කරන්න බෑ දෙවි කෙනෙක් ඉන්නයි කියන්නේ. මේ පුංචි පරීක්ෂණය තුල දෙයන්නේක් නෑ දෙවි කෙනෙක් නෑ මමමයි ඒ යම් සත්‍යයක් තියෙනවට කියනවා අර්ධ සත්‍ය කියලා. ඒ සත්‍යයෙන් ඉතුරු වෙලා තියෙන මොහා වෙලා තියෙන ටිකවල් ටික බලන්න නම් අපිට self criticism කියන එක එහෙම නැත්නම් තමන්ම තමන් විවේචනය කරන ගතිය ඒ ඒක ඒ කෙනාටම කරන්න බැරි නම් ඇතුළතින් උදව් කරන දේ තමයි සතිය පිටින් උදව් කරන එකට තමයි කර්මස්ථානාචාරය කියන්නේ එහෙම නැත්නම් සබ්බ්‍රහ්මචාරින් වහන්සේලා කියලා කියන්නේ සමජිය සමජිය භාවනා කරන අය. ඊවල දොරවල් වල කවදාකවත් ওই දෙකේ එකක්වත් ලැබෙන්නේ නැහැ. ගෙවල් දොරවල් කියන්නේ අපායයි. අනික් අයත් ඔළුව රවුට්ටු කරන තැන. ගෘහ නිර්මාණ ශිල්ප, ඉන්ඩෝ අවුට්ඩෝ ඩෙකොරේෂන් ඔක්කොගෙම කරන්නේ ඔබ තමයි. ඒක නිසා ඒව තිබුණා හෝ නැතිුණා හෝ භාවනාවට එච්චරම අදාළ නැහැ. විශේෂයෙන්ම අපි මේ වෙලාවේ ආමන්ත්‍රණය කරන්නේ යම් ප්‍රමාණයකට මේක කරලා යම් ප්‍රමාණයකට ගමනුත් කටමැත්ත දොරවන්න ගිහිල්ලා යම් පමණකට ඒක තේරුම් අරගෙන මේක දිගට කිරීමයි අවශ්‍ය කරන්නේ කියන එක තේරුම් ගත පිළිසකට තමයි මේ මේ සූත්‍රයේ බුදුජානක කරන ආමන්ත්‍රණය බලපාන්නේ. ඒ මොකද වැඩට බැහැලම නැති කෙනෙකුට මේක අදාළ නැහැ. මේ වාක්‍ය මේ පාරිභාෂික වචන අදාළ වෙන්නේ නැහැ. ඒගොල්ලන් කියන්නේ ඇහැ පිනවන්න කන නාසය සල්ලි උපයන්න සාප සත්කාර සම්මාන සිලෝක උපයන එකනේ. නමුත් මෙච්චර තියෙන්නේ නෙවෙයි. ඒ ඉඳුරම් පිනවීම වෙනුවට ආධ්‍යාත්මික ඉදurang. පද්ධා විදිය සති සමාධි ප්‍රඥා පුරවණ එක. ඒ පිරවීම යම් ප්‍රමකට ආරම්භ කරපු කෙනා ඉතාමත් වාසනාවන්ත තත්ත්වයක ඉන්නේ. හැබැයි එයා දන්නේ නැහැ කෙතෙක් දුරට පිළිලා තියෙනවද තව කෙතෙක් දුරට කරණ තියෙනවද කියලා. ඒක සඳහා අපි මේ දවස්වල සයිදුගේ බණපටි වගේක් ආර්ධනාවකට අනුව පරිවර්තනය කරගෙන යනවා. ඒකට ඒ සයිඩු කියන්නේ සාකච්ඡාකාරී වෙන්න ඕනේ. සාකච්ඡාකාරී වෙන්න කරන දේ ඉතාම ආදර කවුරුවෙන් නැමී සිට කරන්න. ඒ වගේම සාකච්ඡාකාරී වෙන්න ඕනේ එකම දේ. විකතෝම පාත්තගෙන යන්න ඕනේ දෙද වුණාය, පෙට්‍රල් ගණන් ගියාය, ඩොලර් එක වැක්මය, ඡන්දය ආවය, ඉවුව නැහැ. එක දිගට කරන්න. අන්න ඒ කරනකොට තමයි තමයි ඒක තමයි තේරෙන්නේ ඒකට කියන්නේ අත අත්පුරුද්ද කියලා නැත්නම් අත්දැකීම කියලා මේකට කියන්නේ. ලක්ෂ වාරයක් කරුවත් ඒකේ ඉගෙන ගන්න දෙයක් තියෙනවා. තෝස්තා දැල්ලා රකා ඉතින් කියනවා මියා ළඟට ගන්න නෑ ගෝලිය. ඒ තරම්ම තාමත්ම නිකන් සරස්වති පූජාවකට ඔබේ තේ වෙලා එන කට්ටිය විතරලු ගන්න. අරකට පස්සේ ඒගොල්ලෝ හැමදාම කන්නක් දෙනවා බොණ්ඩක් දෙනවා නිකන් පැය 8ක්වත් සිතාදේ වාදනය කරන්න ඕනේ කියලා. ඒක තමයි යා හදාරන ක්‍රමය. ඊට පස්සේ ඉන්ටර්වයුව කරන කෙනෙක් අහලා තියෙනවා ඔස්තාද අල්ලා රක්කා දවසට පැය කීයක් සිත්තාවේ වාදනය කළා කියලා. කොළඹ පැය 10ක් කරනවා කියලා. දැන් ගෝලෝ පැය 8යි කුරුණාංශ පැය 10ක් කරන්න ඕනේ. ඉතින් ඊට ඉතින් ඔය හැම ඔය තාම ගෝලයේද කියලා. නෑ ගෝලයක් නෙවෙයි. ඒක තමයි මම මේ කරන පූජාව. මට මොකක් හරි හේතුවක් නිසා පැය 8 කො අඩට අඩු ගාණක් කරුවොත් මගේ පළවෙනි ගෝලිය දන්න කල අද සර් ප්‍රැක්ටිස් කළා නැහැ. පළවෙනි ගෝලිය ඒ තරම්ම ෂාප්ලු. මට පැය තවත් දෙකක් එක දිගට මේක කරගන්න බැරි වුණා නම් බූඩු ගෝල පද්ධතියව දන්නවා කියවලු මේ බයිල්ට කතා කරාට සර්ක ප්‍රැක්ටිස් එක හරිය වෙලා නැහැ. ගුරුනාතික ප්‍රැක්ටිස් එක වෙලා නැහැ. දවස් තුනක් මට ප්‍රැක්ටිස් කරන්න බැරි වුණා නම් මුළු ಭಾರತ දේශෙම දන්නවා නැගේ ප්‍රැක්ටිස් එක නැහැ කියලා. ඉතින් කියලා කියනවා ඒ තරම්ම අපි මේ කරන්නේ මේ ශිල්පයක් එහෙම නැත්නම් පූජාවක් විදිහට. ඉතින් ඒක අපි මේ අන්ධ භක්තියෙන් කරන එකක් නෙවෙයි. සරස්වති පූජා හෝ විචාරවාදනය කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේ මෙනෙහි කරන එක. පැමිණෙන පැමිණෙන අරමුණ හරියට මේකට එල්ල කරලා මෙනෙහි කරන්න ඕනේ අරමුණ සිඳාගෙන බහගෙන යන විදිහට ඒ අරමුණේ තියෙන නාම රූප කොටස් වැටෙන ධර්මයට යනවා. යනකම්. ඉතින් එහෙම කරනවා නම් දිගට ඒකට මේ අඩු කුලේ වැඩි කුලේ කොහොසත් දුප්පත් ගෑනු පිරිමි ඔය මොනම ભેදයක් අත්තයි. දෙවන්නේ කදාලම නැහෙනි. ඉතින් ඒක ඒක නාට 100ට 100ක් දීම නිසා මිනිස්සු කියනවා බුදුරජාණන් වහන්සේ අපිට උදව් කරන්නේ අපිටමයි කරගන්න කියලා කියන්නේ. අල්පේ දෙයයන් වහන්සේ නම් එහෙම නෙවෙයි උදව් කරනවා කියලා කියනවා. ඒ මොකද දෙයියෝ දෙවියෝ නෙවෙන්න නිසා. දෙවියන් කිසිම එහෙම ආධ්‍යාත්මික වටිනාකමක් නැති නිසා අනුන්ට උදව් කරන්න හදනවා. ඒ නිසා මගේ ජීවිතේ මම ජාති යලි යලි ප්‍රත්‍යක්ෂණය කරන එක තමයි කවුරු හරි කාට උදව් කරන්න යනවා නම් උදව් කරන්න යනවා නම් අන්න එකයි පරිස්සමය. ඒ විතර වාසලයේ කේතිත අමලයේ කේතරම් මෝඩයේ කේතරම් තමන් රවට්ටගත්තු වෙන කෙනෙක් ඇත්තේ නැහැ ලෝකේ. ඒ ඔක්කොම පැත්තක දාලා තමන්ගේ වැඩක් බලා ගන්නවා නම් ඔයි කොයි එකක් එනවා පිටිපස්සෙන් බය වෙන්න එපා. තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ. ඒ අතරමැදදී ඔය එක එකනා දේව පූජා, මේ අන පූජා, මේ පූජා දිදී ඉඳ ගියොත් පිස්සු විහාරට තමයි වට කරන්නේ. ඒ නිසායි සතත අභ්‍යාසය දිගට කරගෙන යන්න බුදුජානනාංශයේ මේ පොඩි උත්ප්‍රේරණයක් දෙන්න හදන්නේ. මහණි මම අනුත්තර විමුක්තියටපත් වුණා. මම ඒක ප්‍රත්‍යක්ෂා ප්‍රත්‍යක්ෂණය කරා. ඒ කොහොමද මම කෙරුවේ? මම කෙරුවේ නුවණින් ප්‍රදන් වීර්යය. නුවණින් මෙනෙහි කිරීමෙන් සප්‍රදන් වීර්යය වැඩි වෙනවා. මූලික ලීකල් තුනක් වගේ කොටස් කොට කොට කුටි තුනක් තමයි තියෙන්නේ. උඩ ගාන මුට්ටි පට අටවයි. නැත්නම් පටල වෙන්නේ නැහැ. ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීම සහ ඒ ප්‍රදන් වීර්යය කියන දෙක දේවත්වයට අත්‍යතුම් ඕකට නිවන කියන්නේ කොහොමද? කටවහලා දින්නේ නැහැ. ඇස්වාදින්නේ නැහැ. ඕකයි නිවන කියන්නේ. ඉතින් අපි පරියන්කයක් ගන්න පැයක් කරගත්තොත් ඒ පරියන්කේ පුරා කොච්චරක් අපි නුවණින් මෙනෙහි කිරීම කරනවද කොච්චරක් වීර්යය වැඩෙනවද නැත්නම් මේ කඩාගෙන ඉදිරියට ගතිය තියනද බැලුවොත් පරියන්කක වෙලාවක වුණත් අපිට 100% තමයි නුවණින් මෙනෙහි කිරීම දැනගන්න පුළුවන්. වීර්යය තියෙන. ඊට පස්සේ සක්මන් කරනකොට ඉදිරිය වැඩ කරනකොට කාඩිවල් එකේ ඉන්නකොට සුපර් මාකට් එකේ ඉන්නකොට අපි මේ නිවන දිහා නෙවෙයි බලන්නේ. දැන් පරයන්කේදී නම් නිවන දිහා 15000ක්වත් බලනවා කියලා නිකන්. සංසන්දනාත්මක වියතයි. ඊට අනිත්‍යංග වල ඉන්නකොට අපි කියන්නේ කරන්න බෑ. දිනී කරන්න බෑ. වීඩියෝ වලන්න බෑ. නෝනක් නෑ. ඉතින් ඉතින් යන්නේ උඹනේ. ඒ වමන තැනකට. ඒක ඒකම නෙවෙයි උත්තරේ. එතරම් ප්‍රධාන වීර්ය වඩන්න පුළුවන්. එතරම් මෙනෙහි කරන්න පුළුවන්. එතරම් වීර්ය ප්‍රඥා වීර්ය සත්‍ය පාත්තන්න පුළුවන්. ඒක හැබැයි ටිකක් සීරියස් වැඩක්. ඒක මම කොහොමද කියන්නේ? <coughs> ගා පුරුදු කරගෙන ඉන්න විතරක් කරන්න පුළුවන්. ඒ කියන්නේ නිවිල් ෆර්නැන්ඩෝ හොස්පිටල් එකේ තියෙන පළවෙනි දවසේ සාකච්ඡාවේදී හුඟ දෙනෙක් ගැප්ම ගැපිනි මව්වරුන්ට අපි පිටිටි කරේ ලංකාවේ පළවෙනි වතාවට ඉතින් හුඟ දෙනෙක් කතා කරලා කිව්වා මේ අවස්ථාවට කරුණාව තියෙන්න ඕනේ. වගේම අයිත් එක්කනම් එන්නත් එපා කරුණාව තියෙන එක බැලගෙන්න එක්කවත් මම යන්නේ කැමති නැහැ. ප්‍රත්‍යාව තියෙන කෙනෙක් එක්ක විතරයි මම යන්නේ. මේක ටිකක් වැදුනා. කස්ටියට වෙනවා. ඒ ડોક્ટર රන්දුරු කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මම ගොඩක් කල්ක අත්තු කරලා තියෙනවා කිසිම කෙනෙක් ගැන කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. තමන්ගේ භාවනාව විතරයි බලන්නේ. භාවනා කරන්නේ ඔක්කොම මගේ නෑසියෝ තමයි. නෑනේ තොල් පෙරේත හැත්ත. මොක බෑවිලා ඵලයක්. ඉතින් ඒක වැදුනා දොස්තරලට ඒව අනේ මේක උනේ ඇත්තටම ඒ ඒකට ඉස්සලා දවසේ ඉන්ටර්ෆේස් එකේ. DMI එකේ. ආදිතිකේරත් කිව්වා. ස්වාමීක් කිව්වා. ලෙඩ ඇවිල්ලා තියෙන එකක් කිව්වා අපේ ආගමවල පුදුම විදිහට කරුණාමයිත්‍ය තියෙන එක. මම මේ පලාතේ මේ මුල්ලේ මම ඉන්නේ. මයි ළඟ පලාතක නෑ බුද්ධ කාංකාරයලා ඇති. මයි ළඟ ඇත්තෙම නෑ. දැන් අරගොල්ලෝ අර කියාවි කිය කතාව ටිකක් ඇලැප් වෙනවනේ. ඊට පස්සේ ඩිස්කෂන් එක වෙලාදී රත් ડોක්ටර් අබ්දුල් නැගිටලා කිව්වා මම හුඟක් දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේගේ වැඩවල ස්වාමීන් වහන්සේ කාවේක ඇත්තේ. හැබැයි කෙරෙන ඔක්කොම කරුණාවෙන්ම තමයි. ප්‍රඥාවෙන් දකින්න ඕනේ කියලා. ඒක ඉවර වෙලා එනකොට ෆිලිප් ටිච්චිකේරා බිෂොප් දැන් ඔයාලන් අපිට කරුණාව ඔයා නොදුන්නට අපි ආයේ කරුණාව ගත්තට කමන්නේ නැහැ කොයි දෝ ඔයාගේ වැඩ මම දන්නවා කිව්වා දෙන්නේ නැහැ කියලා හැබැයි අපි ගන්නවා කියලා මං කිව්වා කියවන්නේ කියලා දස්පේක් සරසූත්‍රා කියලා සරසූත්‍රා මෙසේ පැවසිය කියලා පොතක් ෆ්‍රෙඩ්රික් නීච්චේ ලියලා තියෙනවා එයා අමු සුද්ධවන්ත කැලේක තනි ගහක් කියන කන්දක් උඩ වෙලා ඉන්න සාස්ත්‍රෝරයෙක් විදිහට තමයි සරසූස්ස ඉන්නේ. එයාට සෝරෝ ඇස්ට්‍රිසම් කියලා කියනවා සරසූස්ස කියලා කියනවා. දෙවම ඩක්ටර් කෙනෙක් බුද්ධ ජානනාථට ඉස්සර හිටපු කෙනෙක් කියලා තමයි කියන්නේ. ඊටසක් මෙයා ඉන්නකොට පේනවා මේ පැත්තෙන් ඉර නගිනවා මේ පැත්තෙන් ඉර බයිනවා අකුරු ගහනවා ගැස්ස වයින්නවා ඔක්කොම තියෙනවා. ඉතින් ওই ටෙඩි ඉවරයි. ඔච්චර තමයි ඉතින් මම කොච්චර කෙරුවත් හම්බෙලා තියෙන්නේ දැන් යන්න ඕනේ මාළු මාකට් එකට. මෙයා හිත හදනවා මාල් මාකට් එකට යන්න. දවස් කාලක් කරනවා යා. මොකද යා මෙතෙක්කල් මිනිසුන්ට කිව්වේ විවේක වේයන් කිසිදු ආතේ ජීවිතේ හිටපන් සෙනඟ වලට යන්න එපා. ඊට පස්සේ කියනවා ඉතින් ඒක හරියට පස්සේ ඔතනින්ම මොනවද දැන් යන්න ඕනේ අපිරිසුදු ආතේ ජීවිතේ. දැන් යන්න ඕනේ සෙනඟ ඉන්න තැන්වත්. දැන් යන්න ඕනේ මාල් මාකට් එකට කියලා. ඉතින් මියා ඒක හිත හදලා හදලා යහතේ හිත හදන හැටි පළවෙනි පිටු දෙකේ මගේ ලියවිලා තිබ්බාම උත්කෘෂ්ඨ ශාස්ත්‍රීය ග්‍රන්ථයක්. අපි ඒක පෞදු දවසක් සිංහලට දාගත්තා රාහනේ. නැහැ යන්නේ කිය. ඒකෙල් වල යනකොට සරසූස්ස හොයාගෙන එන අනුගාමිකෙක් හම්බ වෙනවා. ඊට පස්සේ කියන මේ කන්දහාවේ සාර්ණය මේ පූජනීයයි මේක උඩ ඉන්නවල සරසූස්ස කියලා කෙනෙක්. මම මේ යන්නේ හම්බෙන්නේ. ආට ඒක හරි වටිනවා. ওই තරුණ වයසේදී කාටවත් ඔය හිතෙන්නේ නැහැ ඡන්දේ කියන. ඒකෙල් වල මේ ඔබතුමා කවුද කියලා මම තමයි සරසූස්ස කියන්නේ. පුදුම කොට දැන මම මාළු මාකට් එකට යනවා කියනවා. තස්සරට ඩයලොග් එක පෙන්නනවා. ඔයා යන්න ඔයා ගාගේ කෙනෙකුට අත්‍යවශ්‍ය විවේකී. දැන් මට විවේකී හිටපු එකනට මාළු මාකට් එක අවශ්‍යයි. අපි සිදු වාතය අවශ්‍යයි. කියලා යනකොට එදා ඇක්‍රොබැට් වගේක් තියෙනවා. ඒ කියන්නේ කමේ විදිහට පෙන්නනවා. මුළු සෙනගම ඇවිල්ලා මාළු මාකට් එකට. ඇවිල්ලා ඒ තුක්කොස්ස විදිහට එක්කෙනෙක් කම්බිය ඇවිදිනකොට බලන්න ගිය මිනිස්සු පෙරපිලා එකෙක් මැරලා වැටෙනවා. ඇඳ වෙනකොට කවුරක්වත් නැහැ මිනිහ විතරයි තියෙන්නේ. කල්තෝස මිනිහ කරගන්න. අරගෙන යනවා ආදාන්නේට. යනකම යා කල්පනා කරනවා. මේ කරන ප්‍රඥාවද මේක වීර්යයද මේක කරුණාවද අරිමේ කියලා. ඉතින් ඇත්තටම සරසෝස කිසිම සම්බන්ධයක් නැහැ මේ නීච්චේ කියන්නේ. නීච්චේ කියලා කියන්නේ ප්‍රෙඩික් නීච්චේ කියලා කියන්නේ ඒ චෝපනාවට පස්සේ හොඳම ගෝලයක්. කිසිම අනුකම්පාවක් නැහැ. මේ ලෝකේ තරම්ම පාහරයි. අනුකම්පා කරපු ගමන් මේ මේ මැස්සෝ වගේ. ඒ වහනමයි. මුකුත් නැහැ ගැලීම ප්‍රඥාවේ ඵලයක්. ඉතින් එතෙන්ද එnde ඉස්සරල කතාවට ගත්තොත් අපි ඔක්කොම කරුණාව නිසා දැන් මෙතෙන්ට ආවේ. ඇවිල්ලි වල දැන් අපිට පැහැදිලි වෙනවනේ මට සත්‍ය වඩන්න පුළුවන් 5-10ක්. මට සත්‍ය වල මේ මේ ප්‍රඥාව තේනවා. මේ අනිකායිත් එක නෙමෙයි මේ සත්‍යමයි කියලා දානවා. ඒ වගේම වීර්ය කියන එකවත් වෙනදට වැඩි යම් ප්‍රමාණයකට වැඩිවෙනවා පේනවා. එතකොට එයා ප්‍රඥාව යොදවන්න ඕනේ සෙනගෙන් අයින් වෙන්න. ප්‍රඥාව යොදවන්න ඕනේ තමන්ට අර විවේකයේ ලැබෙන තාලෙට. හැබැයි ඒකේ තියෙන ඒ පරිමේ පන්දිස්වාසියම කියන්නේ ඒක කාට ඇඟෙන්න කරන්න එපා කියන්නේ. කවදාකවත් මම සෙනගත් එක්ක ඉන්න කැමති නෑ කියන එක කියන්නවත් එපයි කියලා. දර්ශනාංශ අපිට සීමා මාලකයේදී උගන්වනවා ශුඤ්ඤාගාරේ අබිරමාමීති කියලා කිව්වොත් ඒකත් Taman රහත් බව පෙන්වන්න හදන ක්‍රමයක්. මම හිස් තැනක විවේක තැනින් ඉන්න කැමතියි කියන එකවත් කාටවත් කියන්න එපා. කිව්වොත් මිනිස්සු වඳින්න පටන් ගන්නවා. අක්‍රම නොමනා ක්‍රමයකට හෝ අක්‍රමයක් ක්‍රමයකට මේ මම පොරක් කියලා පෙන්වන්නවද එක තමයි කියන්නේ. හැබැයි නිතරම ශුන්‍යවැඩ අභිරමණය කරපන්. අභින්නම් පච්චවේකිතබ්බන්. මම ශුන්‍යාකාරයේ අභිනමනය කරන්නේද යන්නේ මොහොතක් නැර ප්‍රත්‍යක්ෂණය කරම පුළුවන් තරම් හිතපන්. ඒක කාටවත් කියන්න එපා. මේ දෙක අතර පවත්තන්න තරම් සාමාන්‍ය බුද්ධියක් කොයි ඉස්කෝලේ උගන්වන්නේ කියලා හිතන්න බෑ. කිසිම තැනක උගන්වන්නේ නැහැ. ඒකට හේතුව උගන්න කිනා මේ බුදුරජාණන් වහන්සේගේ පරාසය දැකලා නැහැ. බුදුන්සේ දීලා තියෙන ක්‍රමේ පටන් ගන්නකොට මේ පොඩි තැනකින් පටන් ගන්නවා. පටන් ගන්න කරලා ඒන පොඩි අත්දැකීමෙන් තමයි අර තමන් ළඟ තියෙන සද්ධාව දැස ගන්න සද්ධාව බාටපත් කරගන්න. අර ප්‍රසාද සද්ධාවක් කියන මත පිට එකක් නෙවෙයි. ඒ කිරුවට පස්සේ එයා දැනගන්න ඕනේ ඇතිවෙච්ච දේ කාටවත් බාධා කරන්න බැරි වෙන විදිහට රැකගන්න දරු ගැබක් හරි ගිය මලක්සේ. ඒක කියන්නේ අන්තපුරේ ඉස්ත්‍රියාවකට රජුරෝ නිසා සරුගබක් හටගත්තයි කියලා දැනගත්තොත් අනේ කිසි සියලු දෙනා මේකට වහදෙයි. ඒගොල්ලෝ කැමති නැහැ රජුරුවන්ගෙන් බබෙක් හම්බ වෙනවා දකින්න එක්කෙනෙකුට. මොකද එයා ඊට පස්සේ රාජකීය සම්මාන හම්බ වෙනවා මහේසිකා වෙනවනේ. ආදරේ. ඉතින් ආ දරුගබ නැති රකින්නේ ඔක්කොමලා කියන අනේ නංගි මලත් හරි ආසයි. ඔයාට මේම දරුගබක් හරි ගියා නම් කියන්නේ කියලා. මොකද ඒක හරි ප්‍රස්තේට ලෝකයක් ඔය මේ මොකද්ද මේ අන්තපුරේ කියලා කියන්නේ පුරුෂය දකින්නත් නැහැ කවුරුත් නැහැ 100ක් විතර ගෑනුව කෙනක් දාලා කොටු කරලා තියාගෙන. රජුරෝත් එන්නේ ඉඳලා ඉట్లా. රජුරන්ට ඕනේ වෙලා තියෙන්නේ මේ ලස්සන ගෑනු රට්ටුන්ට පාවිච්චි කරන්න දෙන්න බෑ. ඒක රජුරන්ට පුදුම තරහක් යන වැඩක්. ඒක මගේ වැඩ. රජ කියන්නේ ගෑනුන්ට රජ. සල්ලි වලට රජ. හැබැයි ඒ ගෑනුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ නැහැ නයින්ස්ටයින් වුමන් කියලා පිටුර කතාවක් මතක නේ කාලේ. ඒ දඩු ඒ කාටවත් රාජාංශනීය කාන්තාවකට ගැප් ගත්තනම් එක්කෝ රජුරන්ගේ පිටනම් අනිවාර්යයෙන්ම ගෑණිය මරනවා. සේවනය කරපු එක කරා විනාශ කරනවා. දස්කෝ කතාවේ තියෙන එකනේ. රජුරන්ගෙන් හරගත්තනම් අනිවාර්යයෙන්ම අනිත් ස්ත්‍රියව වහගෙන. ඉතින් ඒ නිසා ඒ දඩු ගැබ රකින්නේ කොහොමද? මාසයක් දෙක යනකම් ඕක ස්ත්‍රී රූපේ වෙනස් වෙන්නේ නැහැ. මාස දෙක තුනේ යනකොට තමයි තොල් ටිකක් හිටිමිලා බඩ පොඩ්ඩක් මෙරලා කුක පොඩ්ඩක් පස්සට ගිහිල්ලා හැදෙන්නේ එන්නේ එතකොටනේ. ඒක රකින්නවා කියන එක ලේසි නෑ. ඒකට රජුරවන්ට දැනුම් දීලත් බෑ නැතුවත් බෑ. දැනුම් දුන්නොත් රජුකෝ ගැත්තට හරපාන. අද වෙනම ගිරිමවරු දීලා කටයුතු කරනවා. ඉතින් ඒ වගේ අර දරු ගැබ හටගත්ත ගමන් මවකට ඒක දැනගන්න විදියක් නෑනේ. ඒක දැනගන්න කාලයක් යනවනේ. ඒකත් ඕකේ දිශාමද වෙන එක නිසාද කියලා කියන්න බෑ. තාත් මේක දෙලිකිරීමත් දෙලි නොකිරීමත් කියන එකේ වෛශ්‍යාව එක විදියක් රාජබහින්සි කාර්ය කරතියක්. මටත් පටන් ගන්නකොට මගේ හොඳටම පුළුවන් තරම් භාවනා කරපන් කාටවත් දැනෙන්න අරින්න එපා. මොන විදිහකට දැනෙන්න අරින්න එපා. ඉතින් ඒ ටික ඉගෙන ගන්න උගන්නන්න බෑනේ භාවනා මුලදී භාවනා කරගෙන යනකොට කමඨාන් සුද්ධ කරනකොට සුද්ධ කරනකොට තමයි කියන්නේ ඒක දීතිපතා කරන්න තමන් තමන්ගේ අර අනුත්තර විමුක්තියට හේතුපස්සාදක වෙන දේවල් දැනගන්න. conducive conditions දැනගෙන අනුග්‍රහ කරන්න. ඒක common sense. මේ ත්‍රිපිටකේවත් pāli භාෂාවක් තියෙන එකක් නෙවෙයි. සාරුක බහට ගත්තා නම් ඒ ගබ්ද නොවියම පිළිසක් ඒ භ්‍රූණ පෝෂණය පිළිසක් කුමක් කටයුතු කියන පළවෙනි වතාවේ අම්මට තේරෙන්නේ නැහැ. පළවෙනි වතාවේ ගැබ්බම්ම දන්නේ නැහැ. දෙක තුන විශ්යයට තමයි අපි කිරිවවුරු කියන්නේ ඒගොල්ලෝ දන්නේ. කිරිවදින ගොයමක් රකින්ද ඒගොල්ලන්ට සාමාන්‍ය බුද්ධිය තියෙනවා. දැන් නැතු නිකන් ඉඳලා බෑ. ගිහිල්ලා ගිහලා දින ගොයන් අධ්‍යක් අතගාලා බලන එක විතරයි. ආහනේ වැඩි තමයි අද මේ භාවනා මධ්‍යස්ථාන කියන්නේ මම සන්තෝෂ වෙනා පුද්ගලයෙක් වශයෙන් දැන්ට අවුරුදු 40කට විතර ඉස්සෙල්ලා 80 දශකෙදී මේවා කතා කරන පරිශ්‍රයක් අපිට තිබුණේ නැහැ. ආහන්න පරිශ්‍රයක් තිබුණෙත් නැහැ. පාන මධ්‍යස්ථාන තිබුණෙත් නැහැ. ගුරුතුරු හිටියෙත් නැහැ. හැබැයි Hindu ආගමේ බුද්ධ ආගමේ භාවනාව තියෙනවා කියන එක අපි අහලා තිබුණා. එහෙම නැත්නම් එක එක දේවල් වල තියෙනවා. අපිට නිකන් පොඩි ඉඩියක් තිබුණා ඒට විදිහ හොඳ එක අපි ළඟ තියෙන්නේ කියලා. හැබැයි තාම කියලා තිබුණේ නැහැ. ඒ නිසා අද මේ කරන විදිහේ මේ විවෘත ප්‍රකාශන සහ දේවල් කරන්න පුළුවන් උනේ මේ අවුරුදු 40 ඇතුළත විශාල පිරිසක් මේකට බහැලා ඉන්නේ. ඒ බහැලා ඉන්නේ එක්කෙනෙකුටවත් මම. චෝදනා කරන්නේ භාවනා කරන්නේ කියලා. සංජාතේ වෙලා තියෙන්නේ. අටගෙන පෝෂණය කරන්න ගන්න. මේ භාවනාවට අනුග්‍රහ කරලා අර බඩු දරුවු ගැබට පෝෂණය කරනවා කියන එක පිළිවිඳ ඉගෙන ගන්න බෑනේ. ඒක කරන්න පුළුවන් දැන්. ගයිනකොලොජිස්ට්ලා කියලා දැන් ඉන්නවා පිළිවිඳ જાතියක්. ඔබ තිබුණ නැහැ ඉස්සල්ලා. ඔය ජොජ්ජේ පස්සේ ජෝද්දජ්ජෝගේ කාලේ දෙක තමයි කිව්වේ ඕක ගෑනු තුමු කියන්න එපා අපිට කොහොම අපි දාමු කියලා. දෙකේ තියෙන නාටකම තියෙන කොට බලනකො. දැන් ගායන ගායනකොට දිස්සා ඉන්න පිටිපිට. ඒක කියන්නේ ප්‍රශ්නයක්. ඒගොල්ලෝ භාවනා ලෝකේ කියන්නේ භාවනා නොකරන අයට අදාළ නැහැ. අන්න එතන ඉන්නකොට ඒ වෙන පිටිසට අනුග්‍රහ කරන්න භාවනා නොකරන කිසිම කෙනෙකුට බෑ. කරන්න පුළුවන් ඉතින් පොඩ්ඩක් භාවනා කරකෝ ඒ සුදුසුකම් තියෙන්නේ. ඒ අනුග්‍රහය තමයි බුදුරජාණන් මේ කරන්නේ. භාවනා කරන පිරිසට කියනවා ඕගොල්ලෝ ප්‍රඥාවෙන් මෙනෙහි කරන්න, අකණ්ඩ වීර්ය කරන්න, ඒකට අන්තර විමුක්තිය ගන්න පුළුවන්. ඒක ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂණය කරන්න කියලා. මම කරා. දැන් අද ඉන්න ලෝකේ තේරවාදී ක්‍රමයක් තියෙනවා මම කරා කියන්නේ කියන්න එපයි කියලා. කවුරු හරි ඒ වගේ අවබෝධයක් ඇතුව හෝ ඇතයි කියන අදිමානය හෝ කීම නිග්‍රහ කරනවා. කොටින්ම කියනවා නම් ඉති වශයෙන් හෝ භාවනාවේ තමන්ගේ අත්දැකීම් හෙලි කිරීමත් වැරදි කියලා කියනවා. ඕන ඕන විදිහට ඒක කතා කරන්න බෑ. ඒවට සම්ප්‍රදාන කෝල ත්‍රිපිටකයේ තියෙන දර්ශන මාර්ගයෙන් කිව්වට කමක් නෑ. නැතිව කරන්න බෑ. ඉතින් ඒකෙදී මහාචි ක්‍රමය ටිකක් රැඩිකල් ක්‍රමයක් අපිට ඉදිරිපත් කරා. නමුත් ඒක ඇමරිකාවේ එංගලන්තේ වගේ ඔය විසුද්ධි මාර්ගය කියලා ගත්ත ගුරුවරුනේ දැන් ඉන්නේ වගේ ප්‍රොෆෙසර්ස්ලා වෙලා ෆිලොසොෆි බුද්දිස්ට් මෙඩිටේෂන් වල උන් කියන්නේ එහෙම කතා කරන්න බෑ. එහෙම කතා කරන එක තේරවාදී නෙවෙයි කියලා. යම් ප්‍රමාණයක යම් ප්‍රමාණයක එලිකිරීමක් ඥානාරාම ස්වාමීන්ගේ වචන වල කොහොමවත් ක්‍රියාවේ පේන පුළුවන්. ඇතිරෙන ස්වරූපෙන් පේන තියෙනවා. ඒක ආධාරපේ කරන්නේ තේරෙන. පණ්ඩිත ස්වාමීන් වහන්සේගෙන් අහනවා දැන් ඔබ වහන්සේ මෙච්චර අපිට කියනවා මේ මෙනෙහි කරන්න කියනවා ඥාන යොදවන්න කියනවා වීර්ය යොදවන්න මම එක දවසක්වත් ඔබ වහන්සේ වාඩිලා භාවනා කරන්න සැකන්නේ නැහැ. මැලේසියාවේ, ඕස්ට්‍රේලියාවේ. සාරිද හොඳ ප්‍රශ්නයක්. කරම්පත්‍රේ හදනකොට කරම්පත්‍රේ හදන සර් උත්තර ලියන එක නෑ දෙන්න එක්කෙනෙක් තේරෙන්නේ. උත්තර ලියන එක්කනාගේ වැඩ ටික තමයි ඒකේ ලියන්නේ. අදන සර්ගේ නීති පද්ධතිය ගණන්පතට අදාළ නැහැ. මම මේකට ඔව් කිව්වත් වැරදිනවා නැහැ කිව්වත් වැරදිනවා මම මොකුත් කියන්නේ නැහැ. ඒ මොකද සම්ප්‍රදායනුකූලව කිව්වොත් නෑ මගේ වැඩ ඉවරයි කියන කිව්වොත් එහෙම ඒක නිකන් අඬහැර පෑමක් වෙනවා. නෑ එමනේ මම කරන්නේ මට ඕනේ මම උඹලා ගෙනියන්න කිව්වොත් කරුණාවක් විතරක් වෙනවා ප්‍රශ්නාවක් නැහැ. ඉතින් ඔය දෙක අතර වැඩි ඉන්නේ මේ සියදිත් පසුගිය අවුරුදු 40 පුදුමාකාර ප්‍රගතියක් වෙනවා. ඒ කියන්නේ මම මං විතර දකින්නේ නැහැ මම හිතන්නේ ලෝකේ කවදාකවත් කිසිම කෙනෙකුට දකින්නත් නැහැ. මොකද මේ පිරිසත් එක්ක මම සම්පූර්ණ සම්බන්ධයක් තියෙනවා. ඒ තැන් වලට මං යනවා. ඊළඟට මම පුළුවන් තරම් බලනවා අනේ එදා හිඟා කක්ක කරපු මේ මහානකම මේ තපස මේ භාවනාව අද සාමාන්‍ය ඉස්කෝලේ පාසල් පන්තික සති පාසල කරන්න පුළුවන් තරමට ගිහිල්ලා තියෙනවා. කතෝලික පාසල් පවා අපි පෙරේදා ගියේ සහිත කොලෙජ් එකට. මම 70ක් හිටිය පුරුදු සිටියා 10ක් 15ක් අපි ඉඳලා වෙනම භාෂාවකින් හිතා ගන්න බැරි තැනක භාවනා කියන වචනේ පාවිච්චි කරන්නේත් නැහැ. අපි කොහොම හරි ආදා වේදාගත්තා. ඉතින් එහෙම දෙයක් ඉස්සර තිබුණේ නැහැ. ඉස්සර දෙයක් කවදාකවත් ඒ වගේ මුස්ලිම් ඉස්කෝල් එකට යන්නවත් දෙන්නේ නැහැ. මට මතක නැහැ මොන කන්‍යාරාමයේද කියලා මේ මේ කුරුණෑගල. ධම්මයේ ආසුරට එන්නේ කියලා බැකෝ එකක් ගෙනල්ලා ඒ පන්සලේ භූමියේ පපල්ලි ඇතුලේ සක්මන් මඩුව ඇදුවා. සක්මන් මඩුව හදලා හරි ගස්සලා දාන්නේ හදලා දුන්නා. ඊට පස්සේ ගිහුවා ස්වාමීන් හරියට ඇවිදිනවා ඕනම වෙලාවක. කුරුණෑගල පැත්තේදී දානයක් අවශ්‍ය වුණොත් එන්න පල්ලියට අපි වහන්සේ බාර ගන්නවා. අපි තමයි වැඩ කරන්නේ මෙන්න සුපර් මද සුපිරිය එයක් තියනවා කියලා කියලා තියෙනවා අපි මේ අද ඔබ වහන්සේට මෙහෙම පැවරුවට අද තමයි හාමුදුරු කෙනෙක් පල්ලිය භූමියට ආව පළවෙනි වතාව. පාටක්වත් දෙන්න දෙන්නේ නැහැ. අද නෑනේ මේක. අපිට ඕන තැනකට යන්න පුළුවන් යන කට්ටිය ඉන්නවනේ. ආන මෙව තමයි අපි දකින්න තියෙන්නේ. ඒ අනුත්තර වූ විමුක්ඛය ලබනද ඉස්සෙල්ලා මේ අතර අපි අතර තියෙන මේ විෂමතා නැති කරලා මනුස්සකම මම මේ කතා කරන්නේ. නැතු මේ සත්‍ය පිටුනවා, මානසික ක්‍රමය කරනවා, විපස්සනා ක්‍රමය කරනවා, කොයින්කක එවන්නේ. ආනී தත්ත්වය අපි ළඟ තිබුණා. මෙවට හැබැයි ඒ පොටෙන්ෂල් එක ඒක දැක ගන්න පුළුවන් හැකියාව මට මතකයි අම්මගේ අපච්චි කිව්වා. කවදාකවත් අත්දකින්න හම්බුනේ නැහැ. කවදාකවත් එහෙම කෙනෙක් පල්ලියකට යනවා කියන එක කෝවිල් එකට යනවා කියන අපිටත් යන්න දෙන්නේ. පන්සලට යන්න ඕන. ගියොත් අරවට ගියොත් නොමගයයි කියලා හිතෙනවා. ඇත්තටම එහෙම එකක් නැහැ. දැන් ඒගොල්ලත් එනවා පල්ලියට. පන්සලට. ඇවිල්ලා අපි සමසේ කටයුතු කරනවා. ආන්නේ වගේ දේවල් එනකොට අතර සතර සංග්‍රහ වස්තු සමජීවිකතාවය ප්‍රිය වචනය අත්චර්යාව ඒ තේින්න තියෙන්න ඕන. මට නම් මේ රට සම්බේක දිනුවක් කරන්න ඕන කමක් නැහැ. අද තමයි හොඳම දවස. මෙතන තමයි හොඳම තැන. මම තමයි හොඳ මිනිහා. කාටවත් මේක දශම ස්ථානයකින්වත් වෙනස් කරන්න බෑ. ඔය දේශපාලනේ තියෙන්න ඕන. ආර්ථික ක්‍රම තියෙන්න ඕනේ. සමාජ ක්‍රම තියෙන්න ඕනේ. ඕවයෙන් කවදාකවත් මේ මායя ගහන මේ ස්ක්‍රූ බෝල් වලට සැට් කරන්න බෑ. මායя දාන්නේ ස්ක්‍රූ බෝල්. බුදුජානක අපිට කියලා දීලා තියෙනවා එකතුව කරන දෙයක් මේක මොකුත් නෑ. තනියම මේ කචයිසික තුනක් නේ කතා කරන්නේ. ප්‍රඥාවයි සත්‍යයයි වීර්යයයි. ඔය තුන තියෙනවා නම් මේ කෙලස් කැපෙනවා කියන කොලක් කරන බ්‍රහ්මයාටවත් බෑ. ඔය තුන නැත්තම් කොච්චර දන් දුන්නත් කොච්චර හිල් රැක්කත් කොච්චර පොතපත පාවිච්චි කරත් අදෑරුවත් කෙලස් වැඩෙනවා කියන කොලක් කරනවා බෑ. ඉතින් ඒ නිසා ඒ ටික අපිට අද මතුවලා තියෙනවා අතන මාත් හොයාගෙන ගිය බව ඇත්ත. ගුරුමරට මම හොයාගෙන ගිය බව ඇත්ත. ඒ ස්වාමීන් වහන්සේ දෙන්කල හඳුනාගත්ත බවත් මම ඇත්ත. ඒ නිසා මට ලැබුණු ආනිසංසයත් ඇත්ත. මට ගොඩක් කල් ගියා ඒක අල්ලගන්න දැන් ඉන්නවා ඊට වැඩි ඉතාලම දක්ෂව මේක අල්ලගෙන අපි හිතන්නේ නැති ඒ කුසලතාවයන් මතු කරන කටයුතු කරන ඇත්තෝ ඒක නිසා ඒ කුසලතාවයන් මතු කරන ඇත්තෝ අඳුර පාන්න නැතිකම තමයි මම දකින්නේ දක්ෂම මේ කුසලතාවය. ඒකට මායයට ඇවිල්ලා යුද්ධ ප්‍රකාශ කරන්න බෑ. බඩු තියෙනවා. ගෝසාව නැහැ. අන්නේ ගෝසාව නැතුව එහෙම කරන යුගයක් එහෙම ළමයි ටිකක්, එහෙම ප්‍රතිපාසලේ දරුවෝ ටිකක් හැදෙනවා. අන්නේ මේ හැදුනා නම් මම හිතනවා ඔය කියන ආර්ථික සංවර්ධන නම් මනම් කියන මේ දස අවුරුදු සැලසුම් පස් අවුරුදු සැලසුම් කියන අමු මායාගෙම සංස්කරණ තමන්තුර ඇති වෙනා වූ මේ විසුද්ධිය තමන්තුර ඇති වෙනා මේ අනුත්තර විමුක්තිය ඒ වගේට ඒක ප්‍රත්‍යක්ෂ කරන එක කිසිම උපකරණයක් ලෝකේ නැහැ ඒ ප්‍රත්‍යක්ෂ කරපු තුමන් වහන්සේටත් මාය ඇවිල්ලා උලිහිලි පානවනේ එතකොට අපි වගේ නිකන් සාමාන්‍ය නරපණුවන් ගැන මොනවද කතා කරන්නේ. දැන් භාවනා කරන්න ගියාම අපිට හිතෙන හැම හිතවිල්ලක්ම මායයි කියලා හිතන්න. ඒ හිතවිල්ල හිතවිල්ල බව අවබෝධ කිරීම ඥානයි කියලා හිතාගන්න. ඒ කොච්චර හිතවිලි හිතුවත් ඒ ඉඳගෙන නම් ඉන්නේ එලා හුස්ම ගන්න බව දකින්න පුළුවන්කම තමයි අපි දකින පරමාර්ථ සතිය. මේක ඉති හිතවිලි තියනට රිලේෂන් හිතවිලි නැති වෙනකොට දැන් හිතවිලි තියෙන කොටත් පුළුවන් නම් හුස්ම දැනගන්න වරින් වර හෝ හුස්ම ගන්න ඉතින් නැත්තර කොච්චර කරන්න පුළුවන්ද? ඒක දවස පුරාම වීර්ය බහා තබන්න නැතුව කරගෙන යන්න පුළුවන්. ඒක පුළුවන් කියපු කෙනා තමයි මාරේ ඇවිල්ලා පොඩ්ඩක් ඔය මේ දාන්නේ අනම්මන සද්ද දාන්න. කෙසේ නමුත් අපේ ජීවිතවල අපිට පේනවා නම් අන්න ඒ වගේ අභියෝග කීපයකට අපි මුහුණ දීලා තියෙනවා. ඉතින් මම ඒවට ගිහිල්ලා සාකච්ඡා කරලා සම්බන්ධ වෙලා දැනගන්නේ මේ අභියෝගකට මුහුණ දෙන්නේ ඉස්සෙල්ලා සතිය වඩලා තියෙන එක කොච්චරවත් පිළිකාවක් එන්නේ ඉස්සර වෙලා අම්මා මැරෙන්නේ ඉස්සෙල්ලා ගෙට ගෙඩි ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් සතිය වඩලා තියනවා නම් එයාට හිමීට කතා කරලා දෙන්න පුළුවන් කතා කරලා දෙන්න පුළුවන් අම්මා මැරුණා සතිය තියෙනවා ගෙට ගෙඩි ගත්තා සතිය තියෙනවා ඔය වෙලාවේ පොඩ්ඩක් ඔය ටිකක් වෙලා විවේක ගනි ඊට පස්සේ ආයෙසරක් සතියට එන්න පුළුවන් අන්න වගේ සතිය බැටරි බහින ගතියක් නැහැ සතිය නිකන් එක්සෝස්ට් වෙන ගතියක් නැහැ වෙනවා නම් ඒක නෙවෙයි සතිය කියන්නේ ඒකට අදාළ අනිකුත් චෛසික දෙක තමයි ඔය ප්‍රඥාවයි ඔය කියන වීර්යය. ඒ නිසා ඒවා හොඳට සතිපට්ඨාන අසන පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අපි දැන් මේ වෙනකොට සෑහෙන ආයෝජනය කරලා තියෙනවා. ඒ සතුට මේ බුදුජානනාංශය මත කරලා දෙන්න හදන මේ උත්ප්‍රේරණ නැත්නම් කැටලිටික් ඉෆෙක්ට් එක ගන්න. හැබැයි එතකොටම ආර පිටිපස්සින් බව මතක තියාගන්න. හොඳ ඇවිල්ලා පොලොක් පොලොක් ගාලා hinaවක් දාලා එක්ක බිම දාලා පාගනවා. නැත්නම් අපි පොඩක් මානක් කරනවා. ඉතින් ඒක මේ හරි ලේහි දෙරෙන්ද අරණිවාසී භික්ෂුන් වහන්සේලා. මොකද අපි සාධනික කටයුතු වලට යන්නේ නැහැ. කවුරුට ගන්න පොත් ටිකක් දෙනවා පැත්තකට නිකන්. අත්ත පහකට වැඩක් නැති කෙනෙක් නේ අරණි භික්ෂුව කියලා කියන්නේ. මොනම දෙයක් සාංගික දාන වලට යන්නෙත් නැහැ පිළිත් කියන්න යන්නෙත් නැහැ පාන්සු කුලට යන්නෙත් නැහැ ඔය මිනිස්සු දෙන්නක් ආව භාවනා කරන කියලා <coughs> බොරුව කර කර ලයින් එකනේ. ඒක හරි ලේසි. ඒක මිනිස්සු කියන එක පුදුම වාසියක් තියෙනවා. අපි මිනිස්සුන්ට ඒ මුණ තමයි පෙන්වන්නේ. ඇත්ත බං බොරුව කරන්නේ අපි. මං කියන විදිහට කරපන්. ඒ මං කරන විදිහ නම් කාටවත් කියන්නේ ඒ තමයි බොරුවේ තියෙන ජෝක් එක. මම කියන එක ඒ විදිහටම කරපන්. හැබැයි මම කරන ඇති නම් බැලුවට කමන්නේ කාටවත් කියන්න තරම්. ඉතින් එතෙන් ධර්ම දේශනාව සමාප්ත කරනවා. ආගෙන සිද්ධාන්තම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැයකට ආසන කාලයක් අරගෙන තියෙනවා. සර්වන් සරණයි. සර්වන් සරණයි.